කම්ම පාරමිතාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ගිහාන්ද සිල්වා මහත්මයා සෙනුජද සිල්වා මහත්මයා බත්තර මුල්ලේ පදිංචි ජයසිරි ප්‍රනාන්දු මහත්මයා උදයන්ගා රත්නවීර මහත්මිය සහ බුද්ධික ප්‍රනාන්දු මහත්මයා විසින් පින්කමේ ආරමුණ වසර 10කට පෙර මිය පරලෝ යන්නට දුණු මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි ශුද්‍ර ජීව විද්‍යාඥවරියක ලෙස සේවය කළ ආචාර්ය සංජානී ගයන්තිකා ප්‍රනාන්දු මහත්මියට පුණ්‍ය ආනුමෝදනා කිරීම මිය පරලෝ යන්නට එදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සහ උතුම් ධර්මාවබෝධේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ යහපත් අරමුණු ඇතිව අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් අපට ආරාධනා කළේ වර්තමානයේ බහුලව කතා බහට ලක් වෙන අත්හැරීම පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට අත්හැරීම යන මාතෘකාව වර්තමානයේ බොහෝම ජනප්‍රිය වුණු ඒ වගේම හුඟක් දෙනා නිතර පුහුණු කරන්න වෑයම් කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් හුඟක් දෙනා ඒ පිළිබඳ නිවැරදි වැටහීමකින් ඒ කටයුත්ත කරන බවක් පේන්නේ නැහැ බොහෝ වෙලාවට වංචක ධර්මවලට හසු වෙලා නිවැරදි අත්හැරීම හැටියට නිවැරදි ගුණය හැටියට වරදවාගෙන ඇතම් දුර්වල මානසික තත්ත්වයන්ට රැවටිලා කටයුතු කරන අවස්ථා බහුලව සමාජය අපට පෙනෙනවා. එනිසා නිවන් දැකීමට විශේෂයෙන් අවශ්‍ය වෙන මේ ගුණය નિවරදිව හඳුනාගන්නේ කොහොමද? එය අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන්නේ කොහොමද? කියන කාරණා පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ චර්යාපිටක අට කතාවේ නෛෂ්කාම්‍ය පාරමිතාව එවත් නෙක්ඛම්ම පාරමිතාව විග්‍රහ කරමින් දක්වලා තියෙන දේශනා පාඩය. නෙක්ඛම්ම කියලා කියන්නේ කාමයන්ගෙන් නික්මීම. එහෙම නැත්නම් වර්තමානයේ බොහෝ දෙනා අතර ප්‍රකට වචනය වචනෙන් පැහැදිලි කරනවා නම් කාමයන් අත්හැරීම තමයි නෙක්ඛම්ම පාරමිතා කියලා හඳුන්වන්නේ. එතකොට එහිදී පැහැදිලි කරනවා කුමක්ද මේ සැබෑ අත්හැරීම වෙන්නේ ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්කම පාරමිතා. ඒතර මේ ගුණය සසර සාගරයෙන් එතර කරන්නට නිවන් අවබෝධ කරන්නට කෙලෙස් නසන්නට විශේෂයෙන් උපකාරක ගුණයක් නිසා එය පාරමිතා කියන නමින් හඳුන්වනවා. පරතරට පමුණුවන්නට උපකාර වෙන අර්ථයෙන්. එතකොට ඒබඳු උසස් ගුණයක් තමයි අත්හැරීම කියලා කියන්නේ. ඒ අත්හැරීම නැමැති උසස් ගුණය ධර්මයේ පැහැදිලි කරන්නේ ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාද. ආදීනව දකිමින් කාමෙන් සහ භවෙන් නික්මෙන්නට සිතුවිලි ඉපදවීම තමයි ඒ සඳහා මනස පුහුණු කිරීම තමයි නෙක්ඛම්ම පාරමිතා එහෙම නැත්නම් අත්හැරීම හැටියට බුදුදහමෙහි පැහැදිලි කරන්නේ. මෙතන එතකොට වචන කිහිපයක් තියෙනවා අපිට පැහැදිලි කරගන්න. ආදීනව දස්සන පුබ්බංගම ආදීනව දකිමින් ආදීනවේ කියලා කියන්නේ යමක් ඇසුරු කිරීම නිසා ඇතිවෙන පීඩාව දුක අපහසුව ඒ දුක්ඛ පක්ෂයට අදාළ කාරණා තමයි ආදීනව කියලා හඳුන්වන්නේ. එතකොට ඒ විදිහේ ආදීනව දකිමින් කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ කාමයෙන් සහ භවයෙන් නික්මීම සඳහා සිතුවිලි ඉපදවි. එතකොට ඇයිද කාමයෙන් සහ භවයෙන් නික්මෙන්නට අදහස් කරන්නේ? එහි ආදීනවය નિවරදිව දැකලා. එමනම් ඔන්න ඔය විදිහේ පසුබිමක් තමයි අත්හැරීම පිළිබඳ කාමයන්ගෙන් නික්මීම පිළිබඳව දහමෙහි පැහැදිලි කරන්නේ. අද ධර්ම දේශනාව තුළින් මේ කාරණා ටික වඩා ගැඹුරින් අපි පැහැදිලි කරගන්නටයි උත්සාහ කරන්නේ. එතකොට තමයි නිවැරදි අත්හැරීම කුමක්ද කියලා අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් එතකොට සැබෑවටම අත්හල යුත්තේ කුමක්ද කියලා මේ පාඩේ පැහැදිලි කරනවා කාම භවෙහි කාමයෙන් සහ භවයෙන් නික්මීම. එහෙම නැත්නම් කාමය සහ භවය අත්හැරීම. තමයි ප්‍රධාන වශයෙන් අප විසින් කළ යුත්තේ. කාම කියලා කියන්නේ කැමති දේවල්. ඇසින් දකින්නට කැමති දේ රූපකාම, කනෙන් අහන්න කැමති දේ ශබ්දකාම, නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති දේ ගන්ධකාම, දිවෙන් රස විඳින්න කැමති දේ රසකාම, කයින් ස්පර්ශ කරන්න කැමති දේ පොට්ටබ්බකාම, මනසින් අරමුණු කරන්න කැමති දේ ධම්මකාම. එතන ධම්ම කියන්නේ සද්ධර්ම කියන අර්ථයෙන් නෙමෙයි සිතට අරමුණු වෙන ආරම්මන කියන අර්ථයෙන්. දැන් එතකොට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ආස්වාදනය කරන්නට විඳින්නට කැමති දේවල් තමයි කාම කියන්නේ. ඒ කාමයන් අත්හැරීම, කාමයන්ගේ නික්මීම බුදුදහමේ සැබෑ අත්හැරීම හැටියට දක්වන්නේ. එතකොට මේ කාමයන් අත්හරින්නට සමත් වුණොත් තමයි භවය අත්හරින්නට පහසු වෙන්නේ. දැන් අත්හරිනවා කියලා කියන්නේ අපි යමක් අල්ලාගෙන ඉන්න නිසානේ. ඒතර අල්ලාගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අපි තෘෂ්ණාවෙන් දේවල් දැඩිව අල්ලගෙන ඉන්නවා. තෘෂ්ණාවෙන් දැඩිව අල්ල ගන්නවට කියන උපාදාන කරගන්නවා. ඒතර කාමයන් උපාදාන කරගෙනයි සිටින්නේ. ඒ කාමයේ උපාදාන කරගෙන තියෙන නිසා භවයත් උපාදාන කරගෙන. කාම තණ්හා භව තණ්හා දෙකෙන් තමයි අපි මේ සසරට බැඳිලා තියෙන්නේ. එතකොට කාමයන් උපාදානය කරගෙන ඉන්න ස්වභාවයෙන් අපට නික්මෙන්නට නම් කාමයන් අතහරින්නට ඕන. භවය උපාදාන කරගෙන ඉන්න ස්වභාවයෙන් නික්මෙන්නට නම් භවය අතහරින්නට. එතකොට කාම භවයේහි නික්කමන චිත්තුප්පාද කියලා කියන්නේ ඒ කාමය සහ භවය අත්හැරීම. එතකොට මේ දෙකම අත්හරින්නට නම් ඒවා අත්හරින්නේ ඇයිද? ඒවාෙහි ආදීනවය දකින්නා වූ ප්‍රඥාව අවදි වෙනකොට තමයි ඒව අත්හරින්නට අපට පුළුවන් වෙන්නේ. දැන් කාමයන් පිළිබඳව අපට කැමැත්ත තෘෂ්ණාව තියෙන්නේ ඇයිද? ඒ කාමයන් ආස්වාදනීයයි කියන අදහස නිසා. ඒතර කාමෙහි ආස්වාදයේ දකින දකින තරමට ආස්වාදයේ විඳින විඳින තරමට ඒක තියාගන්න ඕන, පවත්ව ගන්න ඕන, නඩත්තු කරගන්නට ඕන කියන අදහසක් අපි තුල ඇති වෙනවා. ඒ කාමයන්ට කැමති වෙන තාක්කල් ඒවා විඳිමින් බොහෝ කාලයක් රැඳෙන්න ජීවත් වෙන්න පවතින්න කැමති වෙනවා. ඒක තමයි භව තණ්හාව කියන්නේ. භව තණ්හාව කියන්නේ ඊළඟ භවයක උපදින්නට ඕන කියන අදහස නෙමෙයි. ඊළඟ භවයක් ගැන අදහසක් තියෙන ඊළඟ භවයක් ගැන දන්න අයට පමණනේ ඊළඟ භවය නොදන්න අයට ඊළඟ භවයක් පිළිගන්නේ නැති අයට ඊළඟට සතාසිය උපාවා කුරා කුහුඹවා වැනි සතුන් පවා මරණයටපත් වෙනකොට යලිත් උපදින්නේ ඊළඟ භවයක් පිළිබඳව අදහස නිසා නෙවෙයි මැරෙන මොහොත වෙනකොට තවමත් අපේ මනසේ කැමැත්ත තියනවා ඕනකම තියනවා මේ කැමති දේවල් විඳිමින් තව කලක් පවතින ජීවත් වෙන්න. එතකොට ප්‍රතඥන සත්වය හැම කෙනෙක්ම මේ අනවස්ථාව වෙනකොට තවදුරටත් ජීවත් වෙන්න කැමතියි. ආර්යයන් වහන්සේලා වුණත් අරහත්ත්වයටපත් වෙලා නැතිනම් උන්වහන්සේලා මරණයටපත් වෙන මොහොත වෙනකොට තවදුරටත් ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. ඒකට තමයි භවතණ්හා කියන්නේ. එතකොට මේ භවතණ්හාව නිසා තමයි මරණයටපත් වෙන සැනින්ම නැවත ප්‍රතිසන්දි සිතක් ඇති වෙලා යලිත් පංචස්කන්ධයක් ගොඩ නැගෙන්නේ. මේ පංචස්කන්ධයේ ගොඩ නැගීම නිසා තමයි මේ භවය පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට කාමය සහ භවය කියන්නේ කුමක්ද කියලා අපි નિවරදිව හඳුනා ගන්නට ඕන. ඊට පස්සේ තමයි මේ කාමයෙන් සහ භවයෙන් නික්මීම කෙසේ කළ යුතුද කියලා අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අත්හැරීම කියන කාරණය බුදුදහමේ බොහොම ගැඹුරු කරුණක් හැටියට, ඊටාම උසස් ගුණයක් හැටියට ප්‍රඥාවෙන් ප්‍රගුණ කළ යුතු ඥාන සංප්‍රයුක්තව දියුණු කළ යුතු විශේෂ ගුණාංගයක් හැටියට තමයි මේ අත්හැරීමේ ගුණය හෙවත් නෛෂ්කාම්ම්‍ය පිළිබඳ පාරමිතාව බුදුදහමෙහි පැහැදිලි කරන්නේ. එතකොට කාමයන් අත්හරිනවා කියන තැනදී කාමය දෙආකාරයකින් දක්වනවා වස්තුකාම සහ ක්ලේශකාම කියලා. වස්තුකාමයයි කියලා කියන්නේ අපේ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන අරමුණු පිළිබඳව ඇති වෙන කැමැත්ත. ඇසට ප්‍රියමනාප රූපයක් පෙනෙනකොට අපට ඒ පිළිබඳව ඇලීමක් බැඳීමක් කැමැත්තක් ඇති වෙනවා. ඒ ඇසට පෙනෙන ප්‍රියමනාප රූපය නිසා අපට යම්කිසි ආස්වාදයක් විඳින්නට පුළුවන්. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දය ඒ මොහොතේ ආස්වාදනීය ආකාරයෙන් විඳින්නට පුළුවන්. අන්නේ විදිහට මේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන් විඳින ගතිය තමයි ඒවට කැමති වෙන ගතිය තමයි වස්තුකාම කියලා හඳුන්වන්නේ. ක්ලේශකාම කියන්නේ ඒ අදාළ අරමුණු ඉන්ද්‍රිය හමුවේ නැති අවස්ථාවල පවා අපට පුළුවන්කම තියනවා ඒවා අරමුණු කරමින් ඇති වුණු මනෝභාවයන් නැවත නැවත අවදි කරමින් භුක්ති විඳින්න. ඒ කියන්නේ අපේ ඇසට යම්කිසි ප්‍රියමනාප රූපයක් හමු වුණහම අපි ඒ අරමුණෙන් ඉවතට ගියාට පසුවත් එදා රාත්‍රියේ පහවදා දවස් ගණනාවක් ගියාට පසුව වුණත් අපිට ඕන නම් අර අරමුණ සිහි කරන්නට පුළුවන් ඒ සිහි කරමින් ඒක විඳින්නට පුළුවන් එතකොට ඒක සමහර වෙලාවට අපි කැමති වුණත් අකමැති වුණත් මනසේ නැවත නැවත මතුවෙන්නට ගන්නවා ඒකට කියන උපාදානයයි කියලා එතකොට ඇසින් ප්‍රියමනාප ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වෙනත් රූපයක් හෝ දකිනකොට ඒ පිළිබඳව තෘෂ්ණාවක් ඇති වුනහම ඒ තෘෂ්ණාව නිසා රූපය උපාදාන කරගන්නවා. ඊට පස්සේ එතනදී යම්කිසි සෝමනස්සයක් දැනුණා නම් ඒක උපාදාන කරගන්නවා. ඒ රූපය පිළිබඳ යම් සංඥාවක් දැනුණා නම් වේදනාවක් දැනුණා නම් යම් මනෝභාවයක් සංස්කාරයක් ඇති වුණා නම් ඒ සියල්ලක් අපේ මනස විසින් ප්‍රශ්නාවෙන් උපාදාන කරගන්නවා අපි ඒ රූපයට කැමති වුණා නම් ඊට පස්සේ උපාදානය යලි යලි මතුවෙනවා අපි නොසිතන අවස්ථාවල පවා වහාම අර රූපය අපට මතක් වෙන්න ගන්න. ඒ මතක් වෙනකොට ඒ රූපය දකිද්දී අපට යම්කිසි සතුටක් ඇති වුණා නම් සොම්නසක් ඇති වුණා නම් ඒ සොම්නස හා සමාන යම්කිසි මානසික සොම්නසක් අපට අර රූපය අරමුණු වෙන සිහි වෙන වාරයක් පාසා අපේ මනසට දැනෙන්න ගන්නවා. එහෙමම දැනෙනකොට ඒ පිළිබඳ රුචිකත්වයේ කැමැත්ත තව තවත් වැඩෙන්නට පටන් ගන්නවා. නැවතේ රූපය දකින්නට ඕන වෙනවා. නැවතේ පුද්ගලයා හමු වෙන්නට ඕන වෙනවා. දැන් ඒ සිද්ධ වෙන්නේ මොකක්ද? ක්ලේශකාමය. දැන් ඒ පුද්ගලයා හෝ ඒ දැකපු රූපය දැන් මේ මොහොතේ නැහැ. නමුත් එය සිහි කර කර ඒ රූපය සිහි කර කර ඒ වගේම ඒ ඇතිවෙච්ච මනෝභාවයන් සිහි කර කර භුක්ති විඳිනවා. එතන සිහි කරනවා කියලා කියන්නේ සතිය කියන එක නෙමෙයි. උපාදානෙන් නැවත නැවත ඒවා මනසේ මතුවෙන. උපාදාන පත්‍ය භව. යමක් තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තාම ඒක නැවත නැවත ජනිත වෙනවා. එතකොට මේ ජනිත නිසා අපි ඒක මානසිකව භුක්ති විඳිනවා. ඒක තමයි ක්ලේශකාම කියන්නේ. එතකොට වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් ක්ලේශකාමය තමයි වඩා ප්‍රබල වෙන්නේ. අපිට දුරු කරන්නට පහසු නැත්තේ. සමහර විට වස්තුකාමයන් අපිට බැහැර කරන්නට පුළුවන්. ඒ බැහැර කළා වුණත් ක්ලේශකාමය බැහැර කරන එක පහසු නැහැ. වස්තුකාමයන් බැහැර කරන්නට සමහර අවස්ථාවලදී අපි ක්‍රියාත්මක වෙනවා ආදීනව දකින දකින ප්‍රමාණයට. දැන් අපි මුලින් සිහිපත් කළානේ මේ කාමයන්ගෙන් සහ භවෙන් මිදෙන්නේ ඒවා අතහරින්නේ ඒවා අල්ලාගෙන ඉන්න තෘෂ්ණා උපාදානයෙන් සිත නිදහස් කරගන්නට පුළුවන් වෙන්නේ ඒවාෙහි ආදීනවය දකින ප්‍රමාණයටයි. එතකොට ආදීනවය දැකීම දෙආකාරයකින් සිද්ධ වෙනවා. මූලික අවස්ථාව තමයි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවය. දෙවැනි අවස්ථාව තමයි ප්‍රඥාවට ගෝචර වෙන ආදීනවය. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවයයි කියලා කිව්වේ අපේ කයට සහ සිතට මේ අරමුණු ඇසුරු කිරීමේදී බාහිර ලෝකයේ ඇසුරු කිරීමේදී අපි කොයිතරම් ප්‍රියමනාප දේවල් වුණත් ඒවැ තියෙන පීඩාකාරී తত্ত্বය කලින් කල විටින් විට අපට දැනෙන්න ගන්නවා. කයටත් දැනෙනවා සිතටත් දැනෙනවා. කයට දැනෙන එක අපි දුක් වේදනාවයි කියලා හඳුනා ගන්නවා. සිතට දැනෙන එක අපි දෝමනස්සයයි කියලා හඳුනා ගන්නවා. අපි උදාහරණ හැටියට ගත්තොත් අපි හිතමු අපි වඩාම ප්‍රියමනාප කයට බොහෝම සුව පහසු ඇති කරන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි සහිතව සයනයක අපි බොහෝම සුවසේ සැතපෙනවා එහෙම නැත්නම් වැතිරගෙන ඉන්නවා දැන් එය කයට ඊ타මත්ම මෘදුයි සුව පහසුයි ඒ නිසා අපට පොට්ටබ්බ සුඛය කායික වශයෙන් විඳින සුඛයක් ආස්වාදයක් එයින් ලැබෙනවා නමුත් ඒ ප්‍රියමනාප සයනෙහි අපි වැතිරිලා බොහෝ වේලා ඉන්නකොට අපට එයම පීඩාවක් ඇති කරනවා වෙහසක් ඇති කරනවා දැන් කොයිතරම් ප්‍රියමනාප වුණත් අපට ඇඳක වැතිරිලා දවස් ගණනාවක් එක දිගට ඉන්න පුළුවන් කමක් නැහැ. පැය කිහිපයක් සමහර විට එහි ආස්වාදයේ විඳින්නට පුළුවන්. පැය කිහිපයක් සුවසේ නිදා ගන්නට පුළුවන්. නමුත් දවස් ගණනක් එක දිගට ඒ සුව පහසු ආසනයේ සැතපීලා ඉන්න කිව්වොත් ඒක කයට පීඩාකාරී බවක් ඇති කරනවා වෙහෙසක් ඇති කරනවා ඊට පස්සේ කටුක බවක් ඇති කරනවා දැන් සුව පහසු බව තිබුණා වුණාට නැවත නැවත ඒක පරිහරණය කරනකොට එයම පීඩාවක් වෙනවා ඊළඟට අපි කැමැතිම ආහාර පාන ප්‍රියමනාපම ආහාරයක් නැවත නැවත දින ගණනාවක් එක දිගට භුක්ති විඳිනකොට ඒක ප්‍රිය නැති වෙනවා. නාසයෙන් විඳින්නට කැමති ආග්‍රහණය නැවත නැවත ආග්‍රහණය කරනකොට ඒක ප්‍රිය නැති වෙනවා. ඒක අප්‍රසන්න වෙනවා. අන්න ඒ විදිහට යලි යලි භුක්ති විඳීම හේතු කොටගෙන සමහර දේවල් අපට අපහසුයක් ඇති කරන්නට හේතු එතකොට අපි මොකද කරන්නේ? ඒ දේවල් බැහැර කරලා ඒක වෙනස් කරනවා, මාරු කරනවා. දැන් එහෙම පීඩා ඇති කරනකොට අපිට ඒක අත්හැර දමන්නට පුළුවන්. හැබැයි එහෙම අත්හැර දැමුවට නැවත ආපහු අපට එය අවශ්‍ය වෙනවා. නැවත සුව පහසුව විඳින්නට අපේ රුචිකත්වයක් ඇති වෙනකොට යලිත් අපි එය සොයාගෙන යන්නට පෙළඹෙනවා. එතකොට මේ වස්තුකාමයන් අපට අත්හරින්නට පුළුවන් වෙනවා කලක් ඒවා භුක්ති විඳීම නිසා යම් වෙහෙසක් පීඩාවක් හෙම්බත් වීමක් තෙහෙට්ටුවක් ඇති වෙනකොට අපිට ඒව අත්හැර දමන්නට පුළුවන්. හැබැයි ඒක බොහොම తాවකාලිකයි. නැවත අපට ඒවා පිළිබඳ ආස්වාදයේ සිහි වෙනකොට නැවත ඒවා සොයාගෙන යන්නට හිතෙනවා. ලං කරගන්නට සිද්ධ වෙනවා. ඕන වෙනවා. ඒ නිසා වස්තුකාමයන් අතහරින්නට අපි යම් අවස්ථාවක පෙළඹෙන්නේ එයින් ඇතිවෙන කායික පීඩාව හේතු කොටගෙන නම් එයත් අත්හැරීමක් තමයි. නමුත් ඒ අත්හැරීම තුළ අපේ පරිපූර්ණ වශයෙන් ක්ලේශයෙන් මිදෙන්නට සමත් වෙන්නේ නැහැ. తాවකාලික අත්හැරීමක් පමණයි එතනදි සිද්ධ. අර ආහාර පාන සුගන්ධ ආදී Taman ප්‍රේමනාප දේවල් අත්හරින්නට පෙළඹුණා වුණත් తాවකාලිකව තමයි ඒ අත්හැරීම සිද්ධ වෙන්නේ ක්ලේශය පවතින තාක්කල් නැවත නැවත අපට එය ඕනෑ ඊළඟට තව සමහර අවස්ථාවල අපි කැමැතිම දේවල් පරිහරණය කරනකොට අපට මානසික පීඩා ඇති වෙන්නට ගන්නවා. ඒ මානසික පීඩා ඇති වෙනකොට එබඳු අවස්ථාවන්හිදී අපි ඒවා දුරු කරන්නට වෑයම් කරනවා. දුම්නස උපදිනකොට. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු Taman ඊටාම ප්‍රිය කරන බිරිඳ, ප්‍රිය කරන සැමියා, ප්‍රිය කරන දරුවන්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, කීර්ති, ප්‍රශංසා, තනතුරු මේ ආදී නොඑක් දේවල් කාම වස්තුන් හැටියට කාම අරමුණු හැටියට වස්තුකාමයේ හැටියට පුද්ගලයා ඇසුරු කරන්නට කැමති වෙනවා. එහෙම කැමති වුණාට ඒ බිරිඳ නිසාම, ඒ සැමියා නිසාම, ඒ දරුවා නිසාම, ඒ ගේ දොර ඉඩකඩම් නිසාම, ධන නිසාම, තනතුරු නිසාම අපිට යම්කිසි මානසික පීඩාවක් ඇති වෙනකොට, දුම්නසක් ඇති වෙනකොට, ඒවා නිසා අපට කරදරයි කියලා දැනෙනකොට, ඒවා නිසා අපේ සැහැල්ලුව සතුට නැති වෙනවා. අපේ නිදහස නැති වෙනවා කියලා දැනෙනකොට පුද්ගලයෝ ඒවත් බැහැර කරන්නට උත්සාහ කරනවා අතහරින්නට උත්සාහ කරනවා. එතකොට ඒ කරන්නේ මොකක්ද? වස්තුකාමය අත්හරිනවා. හැබැයි වස්තුකාමය අත්හරින්නේ කුමක් පදනම් කොටගෙනද? ඒ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දැකලා හැබැයි ඒ ආදීනවේ ප්‍රාථමික අවස්ථාව පමණයි දැකලා තියෙන්නේ. මොකද්ද ප්‍රාථමික අවස්ථාව කිව්වේ? ඉන්ද්‍රයන්ට ගෝචර වෙන පීඩාව. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනව. ඒ කියන්නේ කයට දැනෙන දුක්ඛය සහ සිතට දැනෙන දෝමනස්සය. එතකොට මේ දුක්ඛ දෝමනස්සයන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආකාරය වැටහෙනකොට ඒකත් ආදීනව දැකීමක් තමයි. ආදීනව වටහා ගැනීමක් තමයි. හැබැයි ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවේ වටහාගෙන යමක් බැහැර කළහම නැවත ඒ ඉන්ද්‍රයන් ගේ తত্ত্বය වෙනස් වෙනකොට යලිත් අපට ඒවා ඕනෑ වෙනවා. ඒ කියන්නේ කයට පීඩා ඇති වෙනකොට ඒවා බැහැර කරනවා. නැවත කයට ඒ සුවපහසු බවක් දැනෙනකොට ආපහු අර බැහැර කරපු දෙයම ඕනෑ වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් වෙනතුන මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය තමයි එක දිගටම යමක් විඳිනකොට තෙහෙට්ටු වෙනවා ඊට පස්සේ ඒක වෙනස් කරන්න ඕන වෙනවා නැවත ටික කලක් යනකොට ආයෙත් ඒකම අපට ප්‍රියමනාප එහෙම තමයි ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. එතකොට ඉන්ද්‍රියන්ට ඕන වෙන්නේ ਸਰව සම්පූර්ණෙන් දේවල් අතහරින්නට නෙමෙයි තමන්ට සුව පහසුව ඇති වෙන ආකාරයට අර පීඩාකාරී කොටස පමණක් අතහැරලා සුවදායක తත්වය පවත්වා ගැනීම. එතකොට යමක් පීඩාකාරී නම් ඒ පීඩාකාරී කොටස අතහරිනවා සුවදායක తත්වය පවත්වා ගන්නට වෑයම් කරනවා. ඊළඟට යම්කිසි දෙයකින් දීර්ඝකාලීන පීඩාවක් ඇති වෙනවා නම් ඒ පීඩාකාරී දේ දීර්ඝකාලීනව අපි බැහැර කරලා තියන්නට වෙහෙසෙනවා. නමුත් ඒ වස්තුන් ඒ විදිහට අතහරින්න පෙළඹෙන්නේ කායික පීඩාව මානසික පීඩාව නිසා නම් එතන ආදීනව දැකීමක් තියෙනවා. හැබැයි ආදීනව දැක්කා වුණාට ඒ අත්හැරීම බොහොම తాවකාලිකයි. කුමක් නිසාද? නැවත ඉන්ද්‍රයන්ගේ తত্ত্বය වෙනස් වෙනකොට මානසික తত্ত্বය වෙනස් වෙනකොට යලිත් අපට ඒ බැහැර කරපු දෙයම ඕන කියලා යම්කිසි කැමැත්තක් මනසට මතුවේ. අන්න එහෙම මතුවෙනකොට අපි ආපහු ඒව ලං කරගන්නට උත්සාහ කරනවා. එයිද ප්‍රඥාවෙන් ඒවාෙහි ආදීනවේ දැකලා නැහැ. ප්‍රඥාවෙන් ගැඹුරින් ඒවා වටහාගෙන නැහැ අර ගතට සිතට දැනෙන පීඩාව නිසායි ඒවා බැහැර කරලා තියෙන්නේ. එතකොට මේ ගතට සිතට දැනෙන පීඩාව කියන එකත් ආදීනවයක් තමයි. හැබැයි ඒක ප්‍රාථමික වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවයක්. ඒ ආදීනවේ දැකලා දේවල් අත්හැරීමෙන් පමණක් අපට කෙලස් නසන්න බෑ, නිවන් දකින්න බෑ. ඒ විදිහට අත්හැරීම මිනිස්සු පමණක් නෙවෙයි තිරිසන් සත්තු සිද්ධ කරනවා. ඒ කියන්නේ පෙනුතුනේ දැන් අපේ කයට යමක් පීඩාකාරී බවක් ඇති කරනවා නම් ඒ වගේ සතාටත් යම් පීඩාවක් ඇති වෙනකොට ඒ සතාටත් එහි පීඩාව දැනෙනවා. අපේ අතප්පයක් කැඩෙනකොට ඒ වගේම තුවාලයක් හැදුනහම ලෙඩක් දුකක් හැදුනහම අපිට කායික පීඩාවක් දැනෙනවා. සතාටත් ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වුනහම අතපය කැඩෙනකොට තුවාලයක් සිද්ධ වුනහම එහි පීඩාව දැනෙනවා. එහෙම දැනෙනකොට මිනිස්සු විතරක් නෙමෙයි සතාසි උපාවාත් මොකද කරන්නේ? ඒ බඳු අවස්ථාවන්ගෙන් බැහැර වෙන්නට උත්සාහ කරනවා. ඒ බඳු තැන් අතාරිනවා. ඒ බඳු ද්‍රව්‍ය අතහරිනවා. ඒ බඳු පුද්ගලයෝ අතහරිනවා. ඒ බඳු පරිසරයන් අතහරිනවා. එතකොට සතාසියුපාවටත් පරිසරය අතහරින්නට, පුද්ගලයෝ අතහරින්නට, ද්‍රව්‍ය අතහරින්නට, අවස්ථා අතහරින්නට පෙළඹෙනවා කුමක් නිසාද? අර කායික පීඩාව කයට දැනෙන ආදීනවය දැනෙනකොට ඒවා අතහරින්නට සතාසිව්පාවත් පෙළඹ. ඊළඟට මනසට යම්කිසි දුම්නසක් ඇති වෙනවනම් සතාසිව්පාවටත් මානසික පීඩාව දැනෙනවා. ඒ කියන්නේ තමන්ගේ පැටියෙක් නැති වුනහම එහි වේදනාව ඒ සතාට දැනෙනවා. තමන්ව ගොදුරු කරගන්නට වෙනත් ප්‍රබල සතෙක් මරණ බිය දැනෙනවා. එතකොට එහෙම මානසික දෝමනස්යන් ඇති වෙනකොට ඒ බඳු පරිසරය, ඒ බඳු අවස්ථා Taman කොච්චර ප්‍රිය වුණත් ඒව අතහරින්නට සතා සිව්පාවා පෙළඹෙනවා. යම්කිසි පරිසරයකට Taman ප්‍රිය නම් ඒ සතා එහි රැඳෙන්නට කැමති වෙනවා. නමුත් ඒ පරිසරය තුලින් නිතර නිතර බියතැති ගැන්ම එනවා ඒ සතා ඒ පරිසරයෙන් ඉවත් වෙලා ඉන්නට අතහැර යන්නට පෙළඹෙනවා. ඒ වගේම යමක් ඇසුරු කරන්නට අනුභව කරන්නට කැමති වුණාට ඒක අනුභව කරන්නට යාම නිසා බරපතල හානියක් පැමිණෙනවා කියලා දැනෙනවා නම් අපි හිතමු උගුලක් අටවලා තියෙනවා ඒ උගුල ඇතුලේ ප්‍රියමනාප ආහාරයක් තියලා තියෙනවා. එතකොට ඒ ආහාරය අනුභව කරන්න ගියාම අර උගුලට වරක් දෙකක් හසු වෙන්නට ගිහිල්ලා ඒ පීඩාව කායික වශයෙන් අත්විඳලා තියෙනවා නම් එතකොට ඒ සතා කොච්චර අර ආහාරයට කෑදර වුණත් කැමති වුණත් ඒකට රින්ගන්නේ නැහැ. එය අනතුරක් බව දැනුණා. අන්න ඒ විදිහට කායික පීඩා මානසික පීඩා වටහා ගැනීම යම් ප්‍රමාණයකට ආදීනව දැකීමක් තමයි. නමුත් ඒක ප්‍රාථමික වූ දැකීමක්. එහෙම දැක්කහම ඒ දේවල් අතහරින්නට පෙළඹෙනවා. නමුත් ඒ අත්හැරීම මිනිස්සු විතරක් නෙමෙයි සතාසේ උපාවත් සිද්ධ කරනවා. ඒබඳු අත්හැරීමකින් අපට ක්ලේශය අත්හරින්නට පුළුවන්කමක් නැහැ. එහෙමනම් වස්තුකාමය අතහැරියේ පමණට ක්ලේශකාමයේ අත්හැරෙන්නේ වස්තුකාමයේ අතහරින්නට අපි පෙළඹෙන විවිධ සාධක තියෙන්නට පුළුවන්. ඒ සාධක අතරින් කිහිපයක් අපි සිහිපත් කළේ කාය පීඩා, චිත්ත පීඩා ඇති කරන යම් යම් දේවල් තියෙනවා නම් ඒවා අත්හරින්නට පෙළඹෙනවා. යමක් නැවත නැවත ඇසුරු කිරීමෙන් හෙම්බත් වෙනවා නම් තෙහෙට්ටු වෙනවා නම් ඒක අතහැරලා දාන්නට පෙළඹෙනවා. සමහර වෙලාවට දෙයක් අතහැරියාම අපට බහුලව ලැබෙනවා කියලා දැනගත්තොත් ඒ බඳු අවස්ථාවල අපි ඒ සුළුසුළු දේවල් අතහැරලා දමන්නට පෙළඹෙනවා. ඊළඟට මාන්නය නිසා සමහර වෙලා දේවල් අතහැර දමන්නට පෙළඹෙනවා. ද්වේෂය නිසා අතහැර දමන්නට පෙළඹෙනවා. ඔය වගේ විවිධ காரணා පාදක කොටගෙන වස්තුන්, පුද්ගලයන්, ද්‍රව්‍ය, අවස්ථා, පරිසරය, තර දමන්නට මිනිසුන් පමණක් නෙමෙයි සතා සිව් පවා පවා පෙළඹෙනවා. ඒක තමයි අත්හැරීමේ ප්‍රාථමික ගුණය. එතකොට එබඳු අත්හැරීමක් දිගු කාලීන නැහැ කුමක් නිසාද අර ක්ලේශයන් මතුවෙනකොට ආපහු මේ ආදීනවේ වැහි යනවා දැන් අපි හිතමු අර උගුලට හසු නිසා ඒ සතා නැවත නැවතේ උගුලට හසු වෙලා පීඩා විඳිනකොට తాවකාලිකව ඒ සතාට හැඟීමක් එනවා මේක අනතුරුදායකයි කියලා ඒ ආහාරයට කැමැත්තක් තිබුණා වුණත් ඒ වෙත යොමු වෙන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට ඒ සතාට ඒව අමතක වෙලා ගිහිල්ලා ආයෙත් අර වගේ අනතුරුදායක තැනකට යොමු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මිනිස්සෙයින්ටත් කාය පීඩා ඇති කරන දේවල් බැහැර කළාට කාලයාගේ ඇවෑමෙන් නැවත එහි ආස්වාදයක් පෙනෙනකොට අර දුක පීඩාව මේකෙන් මට කලිනුත් මේ විදිහේ හානියක් වුණා අනතුරක් වුණා කියන එක මතක තිබුණා වුණත් ඒක යට කරගෙන සුවපහසු ආකාරයෙන් එය ආස්වාදනය කරන්නට නැවත උත්සාහවත් වෙනවා. නැවත Tamanට මානසික පීඩා ඇති කරපු දේවල් වුණත් ඒවාෙහි ආස්වාදය පෙනෙනකොට ඒන් මානසික පීඩාවක් කලිනුත් ඇති වුණා කියලා දන්නවා දැනගත්තා වුණත් නැවත වතාවක් ඒවා පිළිබඳව උනන්දුවක් කැමැත්තක් ඇති කරගන්නවා කුමක් නිසාද වස්තුන් බැහැර කළාට ඒ පිළිබඳව ක්ලේශයන් සිතින් බැහැර වෙලා නැහැ ඒ නිසා වස්තුකාමයන් පමණක් අතහැරලා නිහඬ වෙනවා නම් ඒ වස්තුන් පමණක් බැහැර කරලා එයින් අපේ අත්හැරීම සම්පූර්ණයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ තනත්තාගේ අත්හැරීම පූර්ණ වෙන්නේ නැහැ. යලි යලිත් ඒ තනත්තා කාමයන් කෙරෙහි පටලවෙන්නට පුළුවන් වෙනත් වාතාවරණයන් හමු වෙනත් පාරිසරික සාධක හමු වෙනත් අවස්ථාවන්හිදී වෙනත් අවශ්‍යතාවයන්හිදී ඒ තැනත්තා යලි ඊට පෙළඹෙන්නට පුළුවන්. එතකොට මේ වස්තුකාමයන් අතහැරීම එතරම් උසස් අතහැරීමක් නොවන්නේ එය తాවකාලික වෙන්නේ කුමක් නිසාද? ඒතනත්තා ඒ දේවල් ආදීනවේ දැකලා තමයි අත්හැරලා තියෙන්නේ. හැබැයි ඒ අත්හැරීමේ පරමාර්ථය වෙලා තියෙන්නේ කුමක්ද? Taman කැමති විදිහට ජීවත් වීම. Tamanගේ සුව පහසුව සකස් කර ගැනීම. එතකොට කාමයන් අත්හරින්නට නෙමෙයි ඒතනත්තාට අවශ්‍ය වෙලා තියෙන්නේ කාමයන් පවත්වා ගන්නට කැමති දේවල් පවත්වා ගන්නට පීඩාකාරී කොටස විතරක් අත්හරින්න. දැන් මෙන්න මේ අරගලය තුල තමයි ලෝකේ බහුතරයක් සත්වෝ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ පින්නතුනේ දැන් ලෝකයේහි අෂ්ටලෝක ධර්මයේ දක්වනකොට යුගල වශයෙන් දක්වනෝනේ ලාභ අලාභ යස ආයස ප්‍රශංසා නින්දා සැප දුක. ඇයි මේවා යුගල වශයෙන් දක්වන්නේ? මේ සියලු සංස්කාරයන්ගෙන්ම ඔය අන්ත දෙක පවතිනවා. ආස්වාදය සහ ආදීනවය. එතකොට සැපයක් තියෙන්නේ දුක කියන කාරණයට සාපේක්ෂව. ඒ වගේම ලාභය කියන එක අලාභයට සාපේක්ෂයි. යසස කියන එක අයසට සාපේක්ෂයි. ප්‍රශංසාව කියන එක නින්දාවට සාපේක්ෂයි. උස කියන එක මිටි බවට සාපේක්ෂයි. ආලෝකය කියන එක අඳුරට සාපේක්ෂයි. හොඳ කියන එක නරකට සාපේක්ෂයි. මෙන්න මේ විදිහට ලෝකයේ සෑම දෙයක්ම ද්වය නිශ්චිතව තමයි පවතින්නේ. මේ සංස්කාරයන්ගේ ස්වභාවය එහෙමයි. එතකොට අපි දැන් මේකෙන් අර ආදීනව කොටස විතරක් අයින් කරලා අපට ඕන වෙනවා සුවදායක කොටස පවත්වා ගන්න. නමුත් ඒක කවදාවත් කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒක හරියටම උදාහරණයකින් කියනවා නම් කාසියක මේ පැත්ත පමණයි මට ඕන අනිත් පැත්ත මට එපා කියලා තීරණය කරන්න වගේ දෙයක්. ඒතර කාසිය දෙපැත්තක් තියෙනවා. මට ඕන මේ පැත්ත විතරයි අනිත් පැත්ත නම් මට එපා. අනිත් පැත්ත දකිනකොට ඒක බැහැර කරනවා මේ පැත්ත දකිනකොට ඒක නැවත වැළඳ අන්න ඒ වගේ තමයි මේ වස්තුකාමයන් ඇසුරු කරන්නට ගියාම ඒ වයින් යම් කිසි හේතුවක් නිසා පීඩා මතුවෙනකොට කාය පීඩා චිත්ත පීඩා මතුවෙනකොට ඒක බැහැර කරන්න ඒක අත්හරින්න සත්‍යෝ පෙළඹෙනවා නමුත් නැවත එහි ආස්වාදනීය පැත්ත දකිනකොට යලිත් ඒවා වැළඳ ගන්නට වෑයම් කරනවා. යලිත් ඒවා ලං කර ගන්නට වෑයම් කරනවා. ඇයි ඒ? ඒ තනත්තාගේ අත්හැරීම කුමක් සඳහාද? කායික මානසික පීඩාව බැහැර කරලා සුවය පවත්වා ගන්නට. එතකොට ක්ලේශකාමය හේතු කොටගෙන තමන් කැමති විදිහට ලෝකය පවත්වා ගන්නට, තමන් කැමති විදිහට සංස්කාර ධර්මයන් පවත්වා ගන්නට, තමන් කැමති විදිහට පංචස්කන්ධය පවත්වා ගන්නට බාධා කරන දේවල් විතරක්, පීඩා කරන දේවල් විතරක් ඉවත් කරන්න උත්සාහ කරනවා Taman කැමති විදිහට පවතින දේවල් පවත්වා ගන්නට වෑයම් එහෙම කරන තාක් කල් එතනත්ත ඇලීම් ගැටීම් කියන අන්ත දෙක තුල දෝලණය වෙනවා කුමක් නිසාද ඒ Taman කැමති දේත් අකමැති දේත් එකම සංස්කාර ධර්මයක් සමග බැඳී පවතින නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ආස්වාදයක් නැතිනම් සත්වෝ මේ සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ ඇලුම් කරන්නේ නැහැ ඒ වගේම මේවාෙහි ආදීනවයක් නැතිනම් මේවාෙහි නික්මෙන්නට ඒවා අත්හරින්නට වෑයම් කරන්නෙත් නැහැ. එවනම් සංස්කාරයන්ගේ ආස්වාදය සහ ආදීනවය කියන මේ අවස්ථා දෙකම පවතිනවා. එතකොට ආස්වාදයේ දකිනකොට ඒවා ලං කරගන්නට වෑයම් කරනවා ආදීනවයේ දකිනකොට ඒවා බැහැර කරන්නට වෑයම් කරනවා ඒ නිසා කාය පීඩා චිත්ත පීඩා කියන ප්‍රාථමික ආදීනවය දැකලා යමක් බැහැර කරන්නට උත්සාහ කිරීම తాවකාලික අත්හැරීමක් වෙනවා කුමක් නිසාද යලි ඒ පිළිබඳ ආස්වාදනීය පැත්ත දකිනකොට නැවත එය ලං කරගන්නට පෙළඹෙන නිසා මේකට හොඳම උදාහරණයක් පවතිනවා කාම ජාතකයේහි දඹදිව විසු එක්තරා රජපෞලක රාජකුමාරවරු දෙදෙනෙක් අයියා මල්ලි දෙදෙනා පියාණන්ගේ අභාවයෙන් ඒ වැඩිමහල් සහෝදරයාට රාජ්‍ය බාර ගන්නට කියලා සියලුම දෙනා යෝජනා කරනවා මල්ලි ඇතුළු පුරෝහිතයන් අවශේෂ අමාත්‍යවරුන් සියලු දෙනාම ආරාධනා කරනවා වැඩිමහල් සොහොයුරාට රාජ්‍ය බාර ගන්නට කියලා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද රජමාලිගාවේ රාජකුමාරයෙක් හැටියට කුඩා කාලේ ඉඳලා හැදිලා වැඩෙනකොට ඒ නීති රීති ඒ සියල්ලක් තුලින් ඔහු වෙහෙසටපත් වෙලා හෙම්බත් වෙලා තමන්ට නිදහසේ ලෝකයට යොමු වෙන්නට තමන් කැමති දෙයක් කරන්නට තමන්ගේ නිදහස මෙහි නැහැ නේද මේ සියලු නීති රීති වලට හිර වෙලා අනුන්ගේ කැමැත්තට අනුව අපි වැඩ කරන්න වෙනව නේද කියලා ඔහු ඒ රජපෞලේ ජීවත් වීම තුළින් තෙහෙට්ටුවටපත් වෙලා හෙම්බත් වෙලා හිටපු නිසා ඔහු රජකම බාර ගන්නට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒක Tamanගේ බාල සොහොයුරාට මල්ලිට බාර ගන්න කියලා ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට දැන් රජ රාජ්‍ය කවුරු හරි විසින් මේක පවත්වාගෙන යන්නට ඕන. ඉතින් සහෝදරයෝ දෙන්නා විතරයි ඉන්නේ වෙන කෙනෙකුට මේක පවරන්නටත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා එහෙමනම් මලනුවන්ට රාජ්‍ය බාර ගන්නට කියලා ඔහු ඔටුනු පළඳලා අභිෂේක කරනවා. ඊට පස්සේ අයියට ආරාධනා කරනවා එහෙමනම් යුවරජ পদවියේ හරි කටයුතු කරන්න. ඔහු ඒකත් ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් පූජිත තනතුරේ හරි කටයුතු ගන්න. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. අමාත්‍ය තනතුරක් හරි ගන්න. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාට පස්සේ අර සහෝදරයා කියනවා එහෙමනම් ඔබ රාජකුමාරයෙක් හැටියට හැමදාම සැප සම්පත් භුක්ති විඳින්න මේ රජමාලිගාවේ නිදහසේ සුවසේ ඉන්න. ඔහු ඒකත් ප්‍රතික්ෂේප කරලා කියනවා මට මේ මාලිගාව ප්‍රසන්න තැනක් නෙමෙයි මට මේන් බැහැර වෙන්නට ඕන මට දැන් මේකේ හිර වෙලා ඉඳලා ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නික්ම යා යුතුයි කියලා ඔහු වෙස්වලාගෙන Tamanට අත්‍යවශ්‍ය සුළු දේවල් ටිකක් අරගෙන ඔහු රජමාලිගාවෙන් නික්මෙනවා. දැන් එතකොට ඔහු රජකමත් අත්හැරියා ඒ වගේම පූජිත තනතුර, අමාත්‍ය තනතුර සහ රජමාලිගාවේ රජ සැප මේ සියල්ලක්ම අත්හැරලා ඔහු ගිහිල්ලා අප්‍රසිද්ධව එක්තරා කුඹල් කරුවෙකුගේ, කියන්නේ වළං හදන කෙනෙකුගේ නිවසේහි ආගන්තුකෙක් හැටියට ගිහිල්ලා නවතිනවා. එතකොට මේ අභිනවයෙන් Taman වෙතට ආපු මේ ආගන්තුකයා වැඩපල කරන්නට දක්ෂ නිසා කුඹල්කරුව Tamanගේ නිවසේ රඳවාගෙන ඔහුව පෝෂණය කරන ඔහු කරන වැඩ කටයුතු වලට සහාය කරගන්න. දැන් එතකොට බැලූ බැල්මට අපට පේනවා මේ රාජකුමාරයා බොහෝ දේවල් අත්හැරලා ගියා නේද කියලා. සැබවින්ම ඒ අත්හැරීමක් තමයි එක්තරා ප්‍රමාණයකින් වස්තුන් අතහැරීම. නමුත් ඔහුගේ ක්ලේශය తాවකාලිකව යටපත් වෙලා තියෙනවා. මොකද අර එක දිගට මේකතන ජීවත් වෙලා ඇතිවෙච්ච තෙහෙට්ටුව නිසායි හෙම්බත් වීම නිසායි ඔහු මේවා අතහරින්නේ එහෙම නැතුව අර ප්‍රඥාවෙන් ආදීනවය දැකගෙන නොවේ. ඉතින් මෙහෙම කලක් යනකොට අර රාජකුමාරයාගේ හැසිරීම, ඇවතුම් පැවතුම්, ශරීර ස්වභාවය ආදියත් එක්කලා කුඹල්කරුවා හඳුනා ගන්නවා මේ අපේ රාජකුමාරයා නේද කියලා. ඒක හඳුනාගත්තට පස්සේ වැඳලා සමාව අරගෙන තමන් මෙච්චර කාලයක් වැඩගත්තේ නොදැනයි කියලා ඔහුගෙන් සමාව අයදලා ඔහු රාජකුමාරයෙක් හැටියට තමන්ට පුළුවන් විදිහට කිසිම වැඩක් පලක් කරන්න දෙන්නේ බොහොම ගෞරවයෙන් ඔහුට සංග්‍රහ කරනවා. මෙහෙම කටයුතු කරනකොට බදු මුදල් අය කරන්නට ඒ ගමට රාජපුරුෂ වෙනවා. එවිදින් මේ කුඹල්කරුවගේ නිවසට බදු මුදල් අය කරන්න එනකොට කුඹල්කරුවා කියනවා ස්වාමීනි දැන් මම විසින් ඔබ වහන්සේව පෝෂණය කරන්නේ රැකබලා ගන්නේ. ඉතින් ඒ නිසා මේක බාරදූර කාර්යයක් මම මේක බොහොම කැමැත්තෙන් කරනවා ඔබතුමා මට කරන අනුග්‍රහයක් හැටියට අපේ ගෙදරින් බදු මුදල් අය කරන්න එපයි කියලා මල්ලිට කියන්න. දැන් මල්ලිනේ රජකම් කරන්නේ. ඔහුට කියන්න කියලා කියනවා. ඊට පස්සේ රාජකුමාරයා ඔහුට කරන අනුග්‍රහයක් හැටියට ඒ නියෝගය කරනවා. කළාට පස්සේ රාජපුරුෂෝ රජුරවන්ට ගිහිල්ලා කියනවා අසවල් තන සහෝදරයා ජීවත් වෙනවා රාජකුමාරයා ජීවත් වෙනවා ඔහු නියෝග කළා ඒ නිවසෙන් බදු මුදල් අය කරන්න එපයි කියලා ඔහු නියෝග කළා ඊට පස්සේ රජුරෝ කියන එහෙනම් කමක් නැහැ ඒ නිවසෙන් බදු මුදල් අය කරන්න එපා. ඊට පස්සේ මේක ආරංචි වෙනවා ඒ කුඹල්කරුව ජීවත් වෙන ගමේ අනිත් අයට. ඊට පස්සේ ඒගොල්ලොත් ඇවිත් කියනවා ස්වාමීනි අපි අපේ බදු මුදල් ටික ඔබ වහන්සේට ගෙනත් දෙන්න කැමති. එතකොට ඔබ වහන්සේට සුව පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. ජීවත් වෙන්න මුදලුත් අවශ්‍යයි. ඒ නිසා අපි ඔබ වහන්සේට බදු මුදල් දෙන්න කැමති. රජ්ජුරුවන්ගෙන් අපිව නිදහස් කරන්න. ඊට පස්සේ මහජනතාවගේ ඉල්ලීම අනුව රාජකුමාරයා නියෝගයක් කරනවා මේ ගමේ කිසි කෙනෙකුගෙන් බදු මුදල් අය කරන්න එපා කියලා. රජුරුව ඒකටත් එකඟ වෙනවා. ඊට පස්සේ අවට ගම්වල අයත් ඇවිදින් අර රාජකුමාරයාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේටයි මේ රාජ්‍ය අයිති. ඔබ වහන්සේට බදු ගෙවන්න අපිත් කැමති. අපි අපිවත් රජයට බදු ගෙවීමෙන් අපිවත් නිදහස් කරගන්න කියලා යෝජනා කරනවා. ඒතකොට අර රාජකුමාරයා ඒ ඒ සඳහා නියෝගයක් නිකුත් කරනවා. ඊට පස්සේ රජතුමා ඒකත් පිළිගන්නවා. දැන් මෙහෙම මෙහෙම ගම්මාන කීපයක් බදු ගෙවනවා අර රාජකුමාරයාට. එතකොට ඔහුට නැවත අර ධන තෘෂ්ණාව, බල තණ්හාව නැවත මතුවෙනවා. මහජනයා නැවත නැවත ඒ බල තණ්හාව, ධන තණ්හාව මතු කෙරෙන විදිහේ කතා බහ කරනවා. කරලා අවසානයේ එයා යෝජනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේටයි මේ රාජ්‍යය. ඉතින් ඔබ වහන්සේ මේ අප්‍රසිද්ධව මේ කුඹල් නිවසක වළං හදන නිවසක ඔබ වහන්සේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේටයි රජකම අයිති. ඇයි මෙහෙම නිහඬව බලා ඉන්නේ? ඔබ වහන්සේ රජකම ගත යුතුයි. අපි ඔබ වහන්සේට උදව් කරන්න. ඊට පස්සේ මේ රාජකුමාරයා අර Tamanට හිතවත් පිරිස එකතු කරගෙන සේනාවක් හදාගෙන ගිහිල්ලා රජමාලිගාව වට කරනවා. එක්ක රාජ්‍ය මට දෙන්න නැත්නම් යුද්ධ කරනවා කියලා. පස්සේ අර මල්ලි, ඒ කියන්නේ රජතුමා කල්පනා කරනවා මේ මොන අඥානකමක්ද දෙපතුල ළඟ වැඳ වැටිලා රාජ්‍ය බාර ගන්න කියලා කිව්වහම ඒක අතහැරලා දාලා ගියා. දැන් මේ යුද්ධ කරන්න හදනවා රජකම ගන්න. මට මේ රජයෙන් ඇති පළක් නැහැ. කවුරුත් මේක කරන්න කෙනෙක් නැති නිසායි මම මේක බාරගත්තේ. ඔබම බාරගෙන කරන්න කියලා ආපහු අර තමන්ගේ වැඩිමහල් සහෝදරයාට රාජ්‍ය බාර අර බාල සහෝදරයා නික්ම දැන් එතකොට මෙතනදී සැබෑම අත්හැරීම කරන්නේ කවුද? අපිට මුලින් බැලූ බැලමට පෙනෙන්නේ අර වැඩිමහල් රාජකුමාරයා දේවල් අත්හැරියා වගේ. නමුත් ඔහු අත්හරින්නේ පීඩාව නිසා කායික මානසික පීඩාව ආදීනවය අර ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවේ දැකලා තමයි ඔහු මේ දේවල් අතහැරලා යන්නේ. නමුත් ඒ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය වෙනස් වෙනකොට නැවත කාමච්ඡන්දය මතුවෙනකොට ඔහුට අර අත්හැරපු දේ යලි අත්පත් කරගන්නට ඕන වෙනවා. අන්නේ විදිහට තමයි తాවකාලිකව කාය පීඩා, චිත්ත පීඩා දැකලා ඒන් ගැලවෙන්නට Taman කැමති විදිහට සුවපහසුව සකස් කරගන්නට ඕන නිසා යම් කිසිවෙක් යමක් අත්හරිනවා නම් ඒ අත්හැරීම ඊටම తాවකාලිකයි යලි කාමච්ඡන්දේ මතුවෙනකොට කාම තණ්හාව මතුවෙනකොට ඒ තනත්තා ඒ අත්තරපු දේවල් නැවත ඒක රාශී කරන්නට වෑයම් කරනවා. එක භවයකදී යම් දේවල් අත්හරිනවා ඊළඟ භවයේදී නැවත වැළඳ ගන්නවා. එක භවයේ තුලත් එක්තරා කාලයක යම් දේවල් අතහරිනවා නැවත ඒවා ඕන කියලා වැළඳ ගන්නවා. දැන් ඔය ස්වභාවය අපට පේනවා සියල්ල අතහැරලා පැවිදි වෙනවා නැවත ඒවා පිළිබඳ කාමච්ඡන්දය ඇති වෙනකොට නැවත ගිහිගෙට යනවා මේ විදිහට සමාජය තුළ අත්හැරීම බොහොම తాවකාලික මට්ටමින් ඇතම් කෙනා පවත්වගෙන යන්නේ. ඇයි? වස්තුකාමයන් අත්හරින්නට පමණක් පෙළඹෙනවා. ඇයිද වස්තුකාම අත්හරින්නේ? ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කාය පීඩා, චිත්ත පීඩා කියන මේ ප්‍රාථමික ආදීනවේ පමණක් දැකලා. නමුත් අර රජපෞලේ අර දෙවන්නා, ඒ කියන්නේ බාල සහෝදරයා කවුරුත් මේක බාර ගන්න නැති නිසා ඔහුගේ වගකීම ඔහු ඉටු කරනවා. නමුත් යුද වදින්නට ලෑස්ති වෙනකොට සියල්ල බාර දීලා නික්ම යනවා. කොමක් නිසාද? අර වැඩිමහල් සහෝදරයට වඩා ඒ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව ආදීනවේ නුවණින් දකින්නට දෙවන්නා සමත් වුණු නිසා. එහෙමනම් අපට සැබෑ අත්හැරීමක් කරන්නට පුළුවන් වෙන්නේ ක්ලේශකාමය අත්හරින්නට පුළුවන් වෙන තැනට ප්‍රඥාව අවදි වුණොත්. ක්ලේශකාමයයි කියලා කිව්වේ කුමක්ද? අර වස්තුන් පිළිබඳව මනසේ තියෙන තෘෂ්ණා උපාදානය. ඒවාහි ආස්වාදය විඳින්නට නැවත නැවත තියෙන රුචිකත්වය. එය අත්හරින්නට සමත් වුණොත් ඒ අත්හැරීම ස්ථීර අත්හැරීමක් වෙනවා. හැබැයි එහෙම අත්හරින්නට පුළුවන් වෙන්නේ ඒ සංස්කාරයන්ගේ ආදීනවේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත් පමණයි. එහෙමනම් ආදීනව දැකීම කොටස් දෙකකින් යුක්තයි ප්‍රාථමික වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවේ දැකීම. ඒක මනුෂ්‍යව පමණක් නෙමෙයි තිරිසන් සතාටත් වැටහෙන ආදීනවයක්. ඊට එහා ගිය ආර්යයන් වහන්සේලා දකින ගැඹුරින් අවබෝධ කළ යුතු ප්‍රඥාවට ගෝචර වෙන ආදීනවයක් තියෙනවා. ඒ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන කෙනෙකුට වැටහෙන්නට ගන්නවා මේ සංස්කාර ධර්මයන් ඇලෙන්නට බැඳෙන්නට ආස්වාදනය කරමින් නැවත නැවත පවත්වන්නට තරම් වැදගත් දේවල් නෙමෙයි. අන්න ඒ කාරණේ දකිනකොට ඒතනත්තා වස්තුන් අතහරින්නට කලබල වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව තියෙන බන්ධනය අතහරින්නට ක්‍රියාත්මක වෙනවා. දැන් අර රාජකුමාරවරු දෙදෙනාගෙන් බාල සහෝදරයා මට මේවා එපා කියලා රජකම අතහැරලා දාලා යන්න කලබල වුණේ නැහැ. ඒක කරන්න කෙනෙක් නැත්නම් Taman ඒක බාර අරගෙන කරනවා. හැබැයි ඒක අත්හරින්නට ඕන නම් ඕන වෙලාවක අත්හරින්නට සූදානම්. ඇයි ඒ වස්තුන් බැහැර කරන්නට නෙමෙයි ඒ පිළිබඳව තියෙන ඇල්ම දුරු කරන්නට එතනත්තා මනස පුහුණු කරලා තිබුණා කුමක් නිසාද ගැඹුරින් සංස්කාර ධර්මයන්ගේ ආදීනවය දුටු නිසා දැන් ඒ බඳුම කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා සම්බන්ධව එක්තරා විහාරස්ථානයක තරුණයෝ දෙදෙනෙක් පැවිදි වුණා එක තරුණයෙක් පැවිදි වෙනකොටම තීරණය කරගෙන තිබුණා මම නම් පැවිදි වෙන්නේ හුදකලාව භාවනා කරන්නයි ගුණධම් වඩන්නයි මේ සසර දුක් සහිතයි ඒ නිසා මම පැවිදි වෙච්ච ගමම්ම ආරණ්‍ය වාසීව ගුණධම් වඩන්නට යොමු විය යුතුයි. ඉතින් ගුරුවරයාගේත් අවසරය ඇතිව ඒ තරුණයා පැවිදි වෙලා ඉක්මනින්ම ආරණ්‍යගත වුණා භාවනා කරන්නට. අනිත් තරුණයා පැවිදි වෙන්නේ ಗುಣධම් වඩන අදහසින් නමුත් Tamanගේ සහෝදරයා පැවිදි වුණු ගමන්ම ආරණ්‍යගත වුණු නිසා දැන් මේ හාමුදුරුවන්ට දැනෙනවා තමන් වහන්සේත් ආරණ්‍ය ගත වුණොත් ගුරුවරයාට සලකන්න කෙනෙක් නැහැ මේ පන්සලේ වැඩ කටයුතු කරන්න කෙනෙක් නැහැ ඒ නිසා උන්වහන්සේ විහාරස්ථානයේම රැඳෙනවා රැඳිලා ගුරුවරයාට අප උපස්ථාන කරමින් තමන් වහන්සේගේ ගුණධම් ප්‍රගුණ කරනවා මෙහෙම කාලයක් ගත වෙනකොට අර ගුරු හාමුදුරුව අපවත් වුණා අපවත් වුණාට පස්සේ දැන් අර පන්සලේ වැඩ හිටිය හාමුදුරුව ඒ විහාරස්ථානයේ පරිපාලන කටයුතු කරගෙන දායක කාරකාදීන් කටයුතු කරගෙන පවතිනවා ඔය අතරේ අර ආරණ්‍යගත වුණු ස්වාමින් වහන්සේට නගරයට ඇවිදින් කරගන්නට අවශ්‍ය කටයුත්තක් යෙදෙනවා ඒ කටයුත්ත යෙදුනහම උන්වහන්සේ කල්පනා කරනවා මම නගරයට යා යුතුයි ඒ සඳහා දවස් කීපයක් ගත වෙනවා මගේ සහෝදරයා තමයි ගමේ පන්සලේ ඉන්නේ ඒ නිසා පන්සලට ගිහිල්ලා ටිකක් සුව පහසුවෙන් වැඩ ඉඳලා ඒ නගරයෙන් කරගන්නට අවශ්‍ය කටයුතු ටිකක් කරගෙන ආපහු එනවා කියන අදහසින් මේ ආරණ්‍ය වාසී හාමුදුරුව පන්සලට වැඩම කළා. වැඩම කළාම පන්සලේ ඉන්න හාමුදුරුව බොහොම ගෞරවයෙන් සාදරයෙන් පිළිගෙන උන්වහන්සේට අවශ්‍ය අපෝපස්ථාන සිද්ධ කරලා උන්වහන්සේට වැඩ ඉන්න කුටියක් සකස් කරලා දුන්නා. එතකොට පැන් පිළිගැන්නුව දැන් අර ආරණ්‍යයෙන් වැඩි හාමුදුරුව කල්පනා කරනවා පැන් ටිකක් විතරයි ලැබුණේ රාත්‍රී කාලයේ හොඳ ප්‍රණීත ගිලන් පසක් ලැබේවි මේ පන්සලට දායකකාරකාදීන් ඉන්න නිසා ඒගොල්ලන්ගෙන් ඒ බඳු ගිලන් පස ආදිය ලැබෙන නිසා කියලා. නමුත් රාත්‍රී කාලේ එහෙම විශේෂ ගිලන් පසක් කියලා ප්‍රණීත දෙයක් කියලා 아무තුවෙන් ලැබුණේ නැහැ. පස්සේ උන්වහන්සේ කල්පනා කළා එහෙමනම් හෙට උදේ හොඳ කැඳ දානයක් හොඳ ආහාර දානයක් ලැබේවි. පහවදා උදේ එහෙම විශේෂ කැඳ දානයක් ලැබුණෙත් නැහැ. දැන් අර විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේ උදෑසනින්ම නැගිටලා අතුපතු ගාන ඒ වතාවත් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඒ කටයුතු සිද්ධ කරලා දැන් පිණුසිඟා වඩින වෙලාව ආවට පස්සේ මේ ආරණ්‍යයෙන් වැඩිය හාමුදුරන්ටත් කිව්වා අපි පිණ්ඩපාතේ වඩිමු කියලා. ඊට පස්සේ දෙදෙනා වහන්සේම පිණුසිඟා වඩිනවා. සෑහෙන දුරක් ගියාම බොහොම සුළු ආහාරයක් ලැබුණා. ඒ ආහාරය දෙකට බෙදාගෙන මේ ස්වාමින් වහන්සේලා දෙදෙනා වතුර පහසුකම් තියෙන තැනකට වෙලා ඒ ආහාරය වැළඳුවා. වැළඳුවට පස්සේ අර ආරණ්‍යයෙන් වැඩිය හාමුදුරුව අහනවා ස්වාමීනි හැමදාම ඔබ වහන්සේ දිවි පවත්වන්නේ මේ විදිහට. එතකොට කිව්වා ඔතින් වෙනසක් නැහැ මේ විදිහෙන් ලැබෙන විදිහෙන් තමයි පවතින්නේ. එතකොට අර ආරණ්‍ය හාමුදුරුව කියනවා මේ පන්සලක ඉඳගෙන පන්සල් රැක බලාගෙන ගමේ මිනිස්සුන්ගේ වැඩ කටයුතු කරගෙන මෙහෙම දුක් විඳින්නේ මොකටද? හරියට දානෙ ටිකක්වත් ලැබෙන්නේ නැතුව හරියට ගිලන් පසක්වත් ලැබෙන්නේ නැතුව මෙහෙම දුක් විඳින්න ඕන නෑ. එහෙනම් මම වගේ ඔබ වහන්සේටත් ආරණ්‍යගත වෙලා සුවසේ ගුණධම් වඩන්න පුළුවන්. අපි එහෙමනම් ආරණ්‍යයට යමු. පස්සේ අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ කියනවා හොඳයි එහෙමනම් අපි ආරණ්‍යයට යමු කියලා. යමු කියලා දැන් දානේ වන්දලා ඉවර වෙලා උන්වහන්සේලා දෙදෙනාම එකම මාර්ගයකින් ගමන් කරනවා ගමන් කරනකොට එක තැනකින් පන්සලට යන පාරයි ආරණ්‍යයට යන පාරයි දෙකට වෙන් වෙනවා දෙකට වෙන් වෙනකොට දැන් ආරණ්‍ය හාමුදුරුව පන්සල පැත්තට හැරෙනවා පන්සලේ හිටිය හාමුදුරුව ආරණ්‍ය පැත්තට හැරෙනවා එතකොට අර ආරණ්‍ය හාමුදුරුව අහනවා ඔබ වහන්සේ ඔය කොහෙද යන්නේ අපි පන්සලට යන්නේ නැද්ද එතකොට පන්සලේ හිටිය හාමුදුරුවෝ කියනවා ඒ දැන් ඔබ වහන්සේ යෝජනා කළානේ ආරණ්‍යයට යමු කියලා. ඒ නිසා මම මේ ආරණ්‍යයට යන්නට හැරුණා. එතකොට ආරණ්‍ය වාසී හාමුදුරුවෝ කියනවා ඉතින් මෙතනින්ම ආරණ්‍යයට යන්න බෑ අපි පන්සලට ගිහින් යන්න ඕන. එයිද? මගේ සරෙප්පු දෙකත් පන්සලේ, සැරේටියත් පන්සලේ, කුඩෙත් පන්සලේ, ගෙනාපු ලොගුවත් පන්සලේ. එතකොට ඒ ටික අරන් යන්න ඕන. ඒ නිසා අපි පන්සලට ගිහින් යන්. පස්සේ අර පන්සලේ හිටපු හාමුදුරුවෝ මම දැන් වසර ගණනාවක් පන්සලේ හිටියා මට මෙතනින්ම නික්ම යන්නට පුළුවන්. ඔබ වහන්සේ මේ දවස් දෙකකට පන්සලට ඇවිල්ලා ඔච්චර බඩු මුට්ටු ගොඩක් උස්සගෙන ඇවිල්ලා පන්සලේ තියාගත්තද කියලා අර හාමුදුරුවෝ විමසුවා. ඉතින් එතෙන්දි තමයි අර ආරණ්‍ය වාසී හාමුදුරුවන්ට වැටහුනේ ඇත්තටම සැබෑ අත්හැරීම තියෙන්නේ කවුරුන් ළඟද? මේ පන්සල එතකොට පන්සලේ තියෙන සෙනසුන් භාණ්ඩ දායකකාරක ආදී මේ සියල්ලක් ඇසුරු කරමින් පන්සලේ හා මුදුරෝ ජීවත් වුණත් උන්වහන්සේ ඒවාෙහි નિසරු බව දැනගෙන මනසින් අත්හැරලා අවශ්‍යතාවය සඳහා ඒවා පවත්වන්නට දක්ෂයි. නමුත් ආරණ්‍ය වාසී හාමුදුරුව වස්තුන්ගෙන් බැහැර වෙලා හිටියට උන්වහන්සේට ඒවා පිළිබඳව තියෙන කැමැත්ත, රුචිකත්වය, ආසාව, තෘෂ්ණාව තවම අතහැර ගන්නට බැරි වුණු නිසා තමයි අර විදිහට හොඳ ප්‍රණීත ගිලන්පසක් ලැබේවි, ප්‍රණීත කැඳ ටිකක් ලැබේවි, ප්‍රණීත විදිහට දාන ටිකක් ලැබේවි ආදී වශයෙන් උන්වහන්සේගේ මනස කාමච්ඡන්දයත් එක්කලා පැටළුණා. ඒතර මේකෙන් අදහස් කරන්නේ පන්සලේ ඉඳීම තමයි ශ්‍රේෂ්ඨ ආරණ්‍යයට යාම නිෂ්ඵලයි කියන එකක් නෙමෙයි. අපි තේරුම් ගත යුත්තේ අපි ඉන්නේ ආරණ්‍යයේද පන්සලේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඉන්නේ රජමාලිගාවේද කුඹල්හලේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි දේවල් අත්හල යුත්තේ කවර පදනමක් මතද? අර කයට ඇතිවෙන පීඩාව, සිතට ඇතිවෙන පීඩාව වළක්වාගෙන කායික මානසික සුව පහසුව සකසා ගැනීමේ පදනම මතනම් අපි දේවල් අත්හරින්නේ ඒතනත්තා කාමයන් අත්හරින්නට සමත් වෙලා නැහැ. අකමැති දේවල් අත්හරින්මින් කැමති දේවල් පවත්වා ගන්නට වෑයම් කරනවා. ඒතර ඒතනත්තාගේ අත්හැරීම කාමය ආරක්ෂා කරගන්නට විනා කාමයන්ගෙන් නික්මෙන්නට නෙමෙයි. කාමය කියලා කිව්වේ කැමති දේනේ. ඒතර තමන් කැමති දේ රැකගන්න, තමන්ගේ පංචස්කන්ධය රැකගන්න, තමන්ගේ සුව පහසුව රැකගන්න, තමන් රුචි කරන ප්‍රේමනාප දේ රැකගන්න. තමන්ගේ ප්‍රියමනාප චිත්ත සංකල්පනාවන්ට අනුව ජීවිතේ පවත්වන්නට වෑයම් කරනවා විනා ඒතනත්තාගේ අත්හැරීම සැබෑ අත්හැරීමක් නොවේ. ඒ නිසා වස්තුන් අතහරින්නට, අවස්ථා අතහරින්නට, පුද්ගලයන් අතහරින්නට, පරිසරය අතහරින්නට, සිදුවීම් අතහරින්නට, තනතුරු අතහරින්නට සමහර වෙලාවට බිරිඳ, සැමියා, දරුවා, අම්මා තාත්තා, ගේදොර ඉඩකඩම්, රැකී ආරක්ෂා, ව්‍යාපාර මේ සියල්ල අතහරින්නට පෙළඹෙන්නට පුළුවන්. නමුත් ඒ අත්හැරීම නිවන් දකින්නට උපකාර වෙන හැබැයි නෛෂ්කාම්‍යක්ද නැතිද කියන බව තීරණය වෙන්නේ ඒ අත්හරින්නේ කවර පදනමක් මතද කියන කාරණය අනුවයි. එතකොට එහෙම අත්හරින්නේ ආදීනවේ දැකලා නම් ඒ ආදීනවේ කවර මට්ටමකින් දැකලාද අත්හරින්නේ අපි මුලින් සිහිපත් කළා ආදීනවේ දැකීම දෙයාකාරයි එකක් තමයි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රාථමික ආදීනවේ කායික පීඩාව සහ මානසික පීඩාව තේරුම් ගන්නවා ඒක සතාසියුපාවට සාධාරණයි එබඳු පීඩාවක් දැකලා නම් දේවල් අතහරින්නේ ඒතනත්තා වස්තුකාමයන් తాවකාලිකව අතහරින්නට සමත් වෙනවා පමණයි කාම ඡන්දය කාම තෘෂ්ණාව දුරු කරන්නට සමත් වෙන්නේ නැහැ. එහෙම කාමච්ඡන්දේ කාමතෘෂ්ණාව දුරු කරන්න සමත් වෙන්නේ ගැඹුරින් ආදීනව දැකගත්තොත් පමණයි. ගැඹුරින් ආදීනව දැක ගන්නවා කියලා කියන්නේ කුමක්ද? මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව. එතකොට ආදීනවයයි කියලා කියන්නේ දුක කියන එකයි දුක දෙආකාරයි ප්‍රාථමික දුක සහ සංකීර්ණ දුක ප්‍රාථමික දුක තමයි දැන් දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං දැන් ඔය සඳහන් කළේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රාථමික කාරණා මූලික කාරණා ඉපදීමේ දුක අපට උපදින මොහොතේ දැනුන් නැතත් උපදින අය දිහා බලනකොට අපට එහි තියෙන පීඩාව දැනෙනවා ඊළඟට උත්පත්තිය හේතු කොටගෙන ඇති වෙන විවිධ දුක් පීඩා අපට දැනෙනවා. ඒතොර ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක, මරණයටපත් වීමේ දුක, ප්‍රිය දේවල් නොලැබීමේ දුක, අප්‍රිය දේවල් හමු වීමේ දුක, බලාපොරොත්තු කඩවීමේ දුක මේවා ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දුක්ඛ ලක්ෂණ. නමුත් අවසානයේට බුදුරජාන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයමයි දුක්ඛ කියලා කියන්නේ. ඇයි මේ සංස්කාර ධර්මයන් තෘෂ්ණාවෙන් උපාදාන කර ගැනීම මත තමයි මේ සියලු දුක්ඛ ස්කන්ධය හටගන්නේ. ඒක සාමාන්‍යයෙන් කයට සිතට අරමුණු වෙන ප්‍රාථමික කාරණයක් නෙමෙයි ඒක ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු කාරණයක්. එහෙම ප්‍රඥාවෙන් අවබෝධ වෙනකොට තමයි අපට සැපයත් දුකයි කියලා දැනෙන්නේ. එහෙම නැත්නම් අර ඉන්ද්‍රියන්ට ගෝචර වෙන වේදනාවෙන් පමණක් නම් අපි දුක දකින්නේ අපට දැනෙන්නේ දුක්ඛ වේදනාව සහ මානසික දෝමනස්සයට අදාළ කාරණා විතරයි දුක හැටියට. එතකොට ඒවා බැහැර කරමින් සුවදායක දේවල්, ප්‍රියමනාප දේවල් පවත්වා ගන්නට උත්සාහ කරනවා. එතකොට දුක් වේදනාව බැහැර කරලා සුඛ වේදනාව ඇති කරන්නට හේතු වෙන කාරණා නඩත්තු කරගන්නට වෑයම් කරනවා. ඒ තැනත්තා ලෝකෙන් අඩක් අතහැරලා අඩක් අල්ලා ගන්නට උත්සාහ කරනවා. එතකොට ඒ අත්හැරීම සාර්ථක වෙන්නේ නැහැ. අර අල්ලා ගන්නා දේවල් ටික නිසා යලි දුක වේදනාව ජනිත වෙනවා. එතකොට ගැඹුරින් ප්‍රඥාවෙන් දුක දකින කෙනෙකුට තමයි ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක්ඛ ලක්ෂණය ආදීනවය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ කොහොමද? සංකත විපරිණාම පීලන ਸੰతాප. සංකත කිවේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, විපරිණාම කිවේ වහා බිඳී යන බව, පීලන කියලා කිව්වේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව සංతాප කියවේ ඒ ඉපදීම් බිඳීම් දෙක නිසා පැවෙන බව. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳියාම නම් වූ මේ සංස්කාර දුක්ඛය හරියට තේරුම් ගත්තොත් තමයි අර කාය පීඩා චිත්ත පීඩා පමණක් නෙමෙයි කායික මානසික සුවය ආස්වාදයේ ඇති කරන තනත් පවතින්නේ දුකක්මයි කියලා හරියට වැටහෙයි. සැබවින්ම පින්නතුනේ දුක්ඛ කියන වචනේ ගැඹුරු අර්ථය එයයි දුක්ඛ කියන්නේ දු කියන නිපාතයෙන් හඳුන්වන්නේ නින්දිතාර්ථය ක කියන වචනයෙන් හඳුන්වන්නේ හිස් ගතිය. එතකොට දුක්ඛ කියලා කියන්නේ නින්දිත වූ හිස් බව. ඇයි නින්දිත වූ හිස් බව කියලා කියන්නේ? දැන් මේ අවකාශයේ පවතින හිස් බව අපට ප්‍රයෝජන ගන්නට පුළුවන් හිස් බව. නමුත් සංස්කාර ධර්මයන්ගේ හිස් බව ඇති වෙලා වහා බිඳී යනවා කිසිවක් ඉතිරි නොවේ. යලිත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා යලිත් බිඳෙනවා යලිත් හට ගන්නවා යලිත් බිඳෙනවා ඒවාෙහි කිසිදු හරයක් නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් අද ආහාර අනුභව කරනවා අද ගතසිත සුවපත් වෙනවා. ඊට පස්සේ හෙට වෙනකොට ආපහු බඩගිනි. හෙට ආයෙත් කෑම කන්න ඕන. අනිද්දාට ආයෙත් කෑම කන්න ඕන. මෙහෙම මුළු ජීවිත කාලයක්ම කාලා කාලා මැරුණහම ඊළඟ භවයේ ආපහු මුල ඉඳන් කන්න ඕනේ. පෙර භවයේ මම මෙච්චර කෑවයි කියලා ඒවා හිලව්වට තියන්න බෑ. ඒවෙන් ඉතිරි වෙන කිසිවක්ම නැහැ. එතකොට මේ ජීවිතේ දැන ඉගෙනගෙන ධන සම්පත් හරි හම්බ කරනවා මැරිලා ගියාම ඊළඟ භවයේ ආයෙ මුල ඉඳන් ඉගෙනගෙන ආයෙ හම්බ කරන්නට ඕන ගොඩනගන්න. ඊළඟ භවයේදී නැවතත් ඒ ක්‍රියාව මුල ඉඳන් කරන්න ඕන. පෙර භවයේ අපි මෙහෙම මෙහෙම කළා කියලා ඒක හිලව් කරන්නට බෑ. ඒවැ කිසිවක් ඉතිරි නෑ. එතකොට කෙනෙකුට හිතෙනවා නෑ අපි කුසල් කරගන්න ඕනේ කියලා. කුසලයත් ස්ථිර සාර්ධයක් නෙමෙයි. ඒක විපාක දෙනකොට ඒකත් අහෝසි වෙනවා. සක්විති රජ වෙච්ච අය කුරා කොහඹුවන් බවට පවා පත් වෙන්නට පුළුවන් කියන බව බුදුදහමේ පැහැදිලි කරනවා. එයිද කුසලය විපාක දීලා විපාක දීලා අවසන් වුණාම ඉතිරි වෙන කිසිවක් නැහැ. එහෙමනම් මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී ගියාම කිසිවක් නැහැ. නැවත හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන්න පුළුවන්. නැවතත් බිඳී යනවා. නැවතත් ගොඩනගන්න පුළුවන්. නැවතත් බිඳී යනවා. මුළු සසර ගමනේම මේ ටික කරගෙන ගියත් ඉතිරි වෙන කිසිවක් නැහැ. අන්නේ nissarattaya ගැඹුරින් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් තමයි මේ කාමයන් පිළිබඳ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන කාම තණ්හාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම නොවන තාක්කල් අපි අර බාහිර වස්තුන් පමණක් බැහැර කළාට නැවත නැවත ආස්වාදය මතුවෙනකොට කාමච්ඡන්දය කාම තණ්හාව මතුවෙනකොට යලි යලිත් ඒවා පිළිබඳ ඕනෑකමක් කැමැත්තක් ඇති වෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් පොඩි දරුවෙකුට අපි රබර් බෝලයක් දුන්නාම ඒ දරුවා ඒක ආස්වාදනය කරනවා ඒක විඳිනවා ඒකෙන් සෙල්ලම් කරනවා ඒක වැඩක් නෑ ඒක බැහැර කරන්න අතාරින්න කියලා වැඩිහිටියෙක් කිව්වට ඒ දරුවාට ඒක తాවකාලිකව පැත්තකින් තිබ්බා වුණාට ඒ පිළිබඳව තියෙන කැමැත්ත රුචිකත්වය අතහරින්නට පහසු නමුත් ඒ දරුවා වැඩිහිටියෙක් වෙනකොට ඒ රබර් බෝලය එතරම් වැදගත් දෙයක් නොවේ ඒක අර්ථ ශුන්‍ය දෙයක් කියලා වැටහෙන වැටහෙන ප්‍රමාණයට තමයි ඒ රබර් බෝලය පිළිබඳ ඒ දරුවාගේ මනසේ තිබුණු තෘෂ්ණා උපාදානය අනුක්‍රමයෙන් අතහැරෙන්නට පටන් අන්න ඒ වගේ වස්තුන් අතහැරීම පහසු වුණාට ක්ලේශයන් අත්හැරීම පහසු නෑ අතහැරීම කොටස් දෙකකින් යුක්තයි වස්තුන් අතහැරීම සහ ක්ලේශයන් අතහැරීම වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් මිදීම. ඉතින් වස්තුන් අතහරින එක තරමක් පහසුයි අපට ඉන්ද්‍රයන්ට දැනෙන ආදීනවේ නිසා. කයට දැනෙන පීඩා, සිතට දැනෙන පීඩා හේතු කොටගෙන මිනිස්සු පමණක් නෙමේ සතා සිව්පාවා පවා බොහෝ දේවල් අත්හරින්නට පෙළඹෙනවා. එබඳු අත්හැරීමේ ගුණයකින් අපට කෙලස් නසන්න නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන අත්හැරීම නම් මේ කාමයන්ගේ ආදීනවේ නුවණින් දැනගෙන ඒවා පිළිබඳව තියෙන කැමැත්ත අතහැරීමයි. ප්‍රයශය අතහැරීමයි. ඒ නිසා මේ කරුණ නුවණින් වටහාගෙන වස්තුකාම ක්ලේශකාම දුරු කරන්නට ඉන්ද්‍රයන්ට දැනෙන ආදීනවෙන් පමණක් නවතින්නේ නැතිව ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් විදර්ශනා කරමින් අකමැති දේවල් අත්හරින්නට පමණක් නෙමේ කැමති දේවල් පිළිබඳව තියෙන කැමැත්ත රුචිකත්වය තෘෂ්ණාව අත්හරින්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ගිහාන්ද සිල්වා මහත්මයා, සෙනුජද සිල්වා මහත්මයා, බත්තරමුල්ලේ පදිංචි ජයසිරි ප්‍රනාන්දු මහත්මයා, උදයංගා රත්නවීර මහත්මිය සහ බුද්ධික ප්‍රනාන්දු මහත්මයා විසින් පින්කමේ අරමුණ මීට වසර 10කට පෙර මිය පරලෝ යන්නට ඉදුණු මධ්‍යම සංස්කෘතිකාර මුදලෙහි ශුද්‍ර ජීව විද්‍යාඥවරියක ලෙස සේවය කළ ආචාර්ය සංජානී ගයන්තිකා ප්‍රනාන්දු මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ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 ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.